සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි අපේ චිත්තසංතානය සකස් කරගත යුතු වෙනවා. ඇයි ඒ සකස් කරගත යුත්තේ කියන එක තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කර ගැනීම සඳහායි අපි ආර්ය වංශිකයන් තුල හරියවංශ ප්‍රතිපදාව තුළ කටයුතු කරන භික්ෂුන් වහන්සේගේ ජීවිතය පිළිබඳව මේ සාකච්ඡා කරන්නේ. ඒක බණ කියන මටත් ධර්ම ශ්‍රවණය කරන මේ හැම දිනාටමත් ඊටාම විශාල රුකුලක් වෙනවා. නිහඬ ජීවිතයකට නිශ්චල හිතකට අන් අය හින්දා සැලෙන්නේ නැති තත්වයකට හිතක්පත් කරගෙන සුවදායක ජීවිතයක් ගත කරන්න අපි හැමෝටම ලොකු උනන්දුවක් ඇති වෙන්න කාරණාවක් වෙනවා. ඊවැනි උත්තරමයන්න් වහන්සේලාගේ ජීවිත පිළිබඳව මම හිතන්නේ අපිට කතා කරන්න ලැබීමත් භාග්යක් කියලා. එවැනි උත්තරමයන්න් වහන්සේලාගේ චින්තනය පිළිබඳව අනුමාන වශයෙන් හරි සරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන උදම් ඇණුවා වෙලාවක අපි ඒක නොබෝ දිනකින්ම අපේ අදහසක් තියෙනවා අපේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ ඒ ශාස්ත්‍රු ජීවිතය ආරම්භ කරපු දේවල් ගැන අපිට බොහොම ප්‍රකටයි. බුද්ධත්වයට පත් වෙච්ච, පත් වෙලා පත් වෙලා ජීවත් වෙච්ච විදිහ, සත්සතිය පිළිබඳව ඒ ආසන්න කාලයේ ජීවත් වෙච්ච විදිය ගැන ප්‍රකටයි. නමුත් අපිට බොහෝ බුදුරජාන් වහන්සේ ගැන හැඟීමක් ජනිත කරගන්න පරිනිර්වාණ ආසන්න කාලයේදී කොහොමද අපිට ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අහිමි වුණේ කියන එක පිළිබඳව අපි ඒ තරම්ම ඒ කාලයේදී සිද්ධ වෙච්ච දේවල් පිළිබඳව අපිට බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න සංවේගයක් උපදවා ගන්න බොහෝ කරුණු දන්නවා මදිකමක් තියෙනවා. ඒකින්ද අපි දේශනා මාලාවේ මේ අරියවංශ ප්‍රතිපදාව ගැන සාකච්ඡා කරලා ඉවරනාට පස්සේ මගේ බලාපොරොත්තුව තියෙන්නේ පරිනිර්වාණය ආසන්න කාලයේදී බුදුරජාණන් වහන්සේගේ ඒ සියලු ඒ සියලු කටයුතු ඒ සිද්ධ වෙච්ච ආකාරයන් පිළිබඳව පරිනිර්වාණ සූත්‍රයේ තියෙන කාරණා ටික විස්තර කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේහි මුළු ධර්මයේම සංක්ෂිප්තව තියෙනවා මොකද තුන් මාසයකට ආසන්න කාලයේදී බුදුරජාණන් වහන්සේ මුළු දඹදිව පුරාවට නැවත වැඩම කරා. නැවත වැඩම කරලා ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා ආදි වශයෙන් සීල සමාධි ප්‍රඥාවන් පිළිබඳ දැහැමි කතා හැමතැනකදීම දේශනා කරා. එහෙම දේශනා කරලා තමයි අවසානයේදී පරිනිර්වාණයට පත් උනේ. ඉතින් අවශ්‍ය කරන සියලු දේ අපිට අපි හැසිරෙන්න ඕන විදිය, සෝවාන් ඵලයටපත් වෙච්ච පුද්ගලයාව හඳුනා ගන්න විදිය, ඊළඟට එක එක එක එක අවස්ථාවලදී අපි ඉන්න ඕන විදිය ගුරු තැන්කොට සලකන්න ඕන විදිය මේ ධර්මයේ බොහෝ කාලයක් පවතින කුමක්ද සිව්වනක් විතර ඉතින් කරන්න ඕන දේවල් මොනවද ආදි වශයෙන් මේ පරිණිරාණ සූත් පරිණිරාණ සූත්‍රයේ බොහෝ කරුණු තියෙන අපිට ඉගෙන ගන්න. ඉතින් ඒකින්ද නිවන් දකින්න බලාපොරොත්තු වෙන නිවන් මාර්ග දේශනා මාලාවේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් සිද්ධ කරන්න කොහොම නමුත් අද දවසේත් අපි සාකච්ඡා කරන්නේ මේ වගේ කාරණාවක් පිළිබඳවයි. මොකද අපිට මේ මහා සංඝරත්නය පිළිබඳව සහ මේ යායුතු මඟ පිළිබඳව යම්කිසි ප්‍රබල අදහසක් ඇති වෙන්න ඕනේ. මම මේකයි කරගන්න ඕන දෙය කියලා. මම මේකට මේ වර්තමාන වශයෙන් මතක් කරන්න පුළුවන් පුංචි උදාහරණයක් කියන්නම්. පාසල් යන කාලේ ප්‍රබුද්ධ ගී ඇහෙනකොට මොකද වුනේ? අර නේද මහ වේගයෙන් කියන දඩ දඩ දඩ ගාලා කියන ගීත නේද පාසල් යන කාලේ පොඩි කාලේ 10 පන්ති 11 පන්ති ඉන්නකොට නේද මහා සද්දබද්ද වැඩි දැඟලිලි වැඩි නේද? ඒ වගේ ගීතවලින් නේද රසවින්දනයක් තිබ්බේ පොඩි කාලේ. ඒ කාලෙදී ටිකක් නිකන් ඇද්ද ඇද්ද වගේ කියන සින්දුවක් කවුරු හරි කිව්වොත් එහෙම එකක් අහන්න කියලා මොකද කිව්වේ? අපෝ නිදිමතේ බෑ මෙව නම් අහන්න බෑ කියලා. අන්න මොකද ඒ ඒ ප්‍රබුද්ධ දෙහි දේ දේ රස විඳ ගන්න මගේ මනස ගෝචර නැති වුණා. නේද? එහෙම නේද? ප්‍රබුද්ධ දේ, ඒ කියන්නේ යහ ඒ කියන්නේ යම් සමහර දේවල් සමහර දේවල් රස විඳින්න මගේ මනසට බෑ. ඒලා කවුරු හරි අපිට කියනවා ඔය ඔය කෑකෝ ගහන ගෝසාකාරී සංගීතය පැත්තකින් තියලා මේ සින්දුවක් පොඩ්ඩක් අහලා බලන්නකෝ අප්පා මේක කොච්චර මේක අර්ථයෙන් කොච්චර මොන අර්ථ රහද පිස්සුද එහෙනම් ඉතින් ගාතාවක් අහනවා අරහෙන් මේ කී කියන නින්දා කරනවා අර කට්ටියට තේරෙන්නෙම නෑ කොච්චර කිව්වත් නේද ඇලෙන්නෙම කොහෙද ඇලෙන්නෙම අර පැත්තේ නමුත් පසු කාලීනව තේරුණා නේද අර්ථ රහස කියන්නේ මොකක්ද නේද ප්‍රබුද්ධ ස්වභාවය කියන්නේ මොකක්ද කියලා නේද ඊට පස්සේ අරව අහන්න බැරි වුණා නේද අන්න බලන්න පින්නත් අන්න ඒ වගේ අපේ මානසික තත්වයට සමහර දේවල් ගෝචර නැහැ. සමහර රසයන් ගෝචර නැහැ. හරි මේ ලෝකේ හරියවංශිකයෝ විඳින රසයන් තියෙනවා. අපි ඔක්කොටම තියෙන රහත් වෙච්ච උත්තමයාණන් වහන්සේටත් තියෙන ඇහැද්ද නැද්ද? රූප පේනවද නැද්ද? ශබ්ද ඇහෙනවද නැද්ද? ගන්ධ රස ස්පර්ශයන් ලැබෙනවද ලැබෙනවද නැද්ද? එහෙනම් ඒ වගේම තමයි ධ්‍යානලාභී උත්මයෙකුට තියෙන්නේත් ඒ වගේම ඉන්ද්‍රියන්ද නැද්ද අපි වගේම නේද එතකොට නේව සංඥා නාසඤ්ඤායතනය දක්වාම වර්ධනය කරගත්ත උත්මයන්න් වහන්සේ නමකටත් තියෙන්නේ වගේම නේද අපි ඔක්කොම ඇහෙන් බලනවා කනෙන් අහනවා නාසයෙන් දිවෙන් ශරීරයෙන් ලෝකයේ තියෙන දේවල් අරමුණු කරනවා ඒ විතරන්නේ මනසෙන් යම් යම් ධර්මතාවයන් විඳිනවා එතකොට අන්න බලන්න සමහර ඒවා සමහර අයට ගෝචර නැහැ. සමහර ඒවා සමහර අයට ගෝචර නැහැ. ඉතින් ගෝචර නොවන දේවල් පිළිබඳ රසය මේ වගේ තැන් තියෙනවා මේ ලෝකේ. මේ වගේ නිහඬව සැප විඳින. නිහඬ සැපයක්. නිහඬ සුවයක්, මහා ශාන්ත ස්වභාවයක්, සුන්දර ස්වභාවයක්, ප්‍රණීත ස්වභාවයක්, උත්තම ස්වභාවයක් විඳින මානසික තත්ත්වයන් තැන් තැන් වල තනි තනියම මේ ලෝකේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන ඒ සැපයන් විඳින්මින් ඉන්නවා අය කියලා අපිට දැනුණොත් අපි ටිකක් හරි උත්සාහ කරයි එතෙන්ට යන්න නේද ඒකින්ද නොඉඳා වූ සැපයන් තියෙනවා තව අපිට ගෝචර නැති සැපයන් තියෙනවා අන්න ඒ සැපයන් විඳිමින් අරියවංශ ප්‍රතිපදාව වර්ධනය කරමින් මෙන්න මේ අරියවංශය කියලා කියන වංශිකයෝ කොයි විදිහටද ජීවත් වෙන්නේ සුවදායකවම කියලා. ඒ ඇත්තන් අග්‍ර වෙනවා මේ ලෝකෙට. ඇයි ඒ ඇත්තන් මේ ලෝකෙට අග්‍ර වෙන්නේ? වෙන සියලු වංශිකයින් තමන්ගේ වංශය නිසාවෙම දුක් විඳිනවා. මේ ලෝකේ නොයෙකුත් දේවල් නිසා නැවත දුක් ඇති කරගන්නවා. නමුත් අරිය වංශිකයින් එහෙම නැහැ. උන්වහන්සේලාගේ චිත්තසංතාන හොල්ලන්න නම් කාටවත් බෑ. ලෝකේ කිසිවක් හින්දා ඒ සිත් දුකටපත් වෙන්නේ නැහැ. අන්න ඒ தත්ත්වයටපත් වෙච්ච අසිරිමත් කතාව තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. හරිද? ඉතින් මේක කරගන්න මොකද කරේ මූලික වශයෙන් අපි දැන් දින කීපයක් සාකච්ඡා කරා සිව්පස්සේ පිළිබඳව. එතකොට ඒ සිව්පස්සේ විතරයි උන්වහන්සේලාට අවශ්‍ය කරන්නේ. ලෝකයේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඥාති මිත්‍රාදීන් හිත මිත්‍රාදීන් නොයේකුත් ධන දාන්න මේ හැම එකක්ම බැහැර කරලා චීවරයක් තමන්ගේ ශරීරයේ රුවාගෙන නිවන් අරමුණු කරගෙන පැවිදි වෙච්ච ඒ උත්තමයාණන් වහන්සේට ජීවත් වෙන්න ඕන කරන්නේ කාරණා හතරයි චීවර සේනාසන පිණ්ඩපාත ගිලානපච්චය කියන සිව්පසය මේ සිව්පසේ භාවිතා කරන්නේත් අන් අය වාගේ නෙවෙයි ඒවා හින්දා සතුට ඇති කරගන්නවා හැබැයි ඒ මොන සතුටද කාමච්ඡන්ද ආදී සතුට නෙවෙයි නෙක්ඛම්ම ආදී සතුටයි ඒවා ඒවා අතහරමින් ජීවත් වෙලා ලබා ගන්න ඒවා භාවිතා කරන්නේ අතහරමින් ඒ පිළිබඳව අපි බොහෝ දේවල් කතා කරා ඊයේ දවසේ කතා කරේ භාවනා රාමතාවය පිළිබඳවයි භාවනා රාමතාවය වික්ෂුන් වහන්සේ නමක් ළඟ තියෙන දෙයක් හරියවංශිකයා නිබඳව භාවෙන්තෝ රමති පජහන්තෝ රමති භාවෙන්තෝ රමති පජහන්තෝ රමති ඔන්න හරියවංශිකයාගේ මන්තරේ හරි මොනවාද භාවෙන්තෝ රමති භාවිත භාවිතා කරමින් බහුලූ බහුලීකృత කරමින් සතුට වෙනවා පජහන්තෝ රමති ප්‍රහාණය කරමින් සතුට වෙනවා මොනවාද භාවෙන්තෝ මෙන්න බලන්න නෙක්ඛම්මය භාවිතා කරමින් නෙක්ඛම්ම හැඟීම සංස්කාරයන්ගේ නික්මීමේ හැඟීම ප්‍රබල කරගන්නවා කාමච්ඡන්දය ප්‍රහාණය කරනවා අව්‍යාපාදය භාවිතා කරනවා ව්‍යාපාදය ප්‍රහීන කරනවා ව්‍යාපාදයේ ප්‍රහීන වෙනකොට මොන තරම් සතුටක්ද? නේද? කාමච්ඡන්දයේ ප්‍රහීන වෙනකොට මොන තරම් සතුටක්ද? නේද? ඒ පිළිබඳව මේ අත්ද දන්නවා මම කීප වතාවක් කියලා තියෙනවා අපි පහුගිය දවස්වල කතා කරේ නීවරණ ධර්ම ගැන. හරිද? ආලෝක සංඥා ඇති කරගන්නමින් කටයුතු කරනවා. තීන මිද්දය ප්‍රහාණය කරගන්නවා. සමාධිය වැඩමින් කටයුතු කරනවා. උද්ධච්ච කුක්කුච්ච ප්‍රහාණය කරමින් සතුට වෙනවා. ඊළඟට ධම්ම වවත්වානයක් නැත්නම් භෞසුතභාවය ආදී වර්ධනය කරගන්නවා විචිකිච්ඡාව ප්‍රහාණය කරමින් සතුට වෙනවා. එතකොට මහා ප්‍රීතියකින් ගත කරන ජීවිතයක් තමයි අරිවංශකයාට තියෙන්නේ. ඉතින් මෙන්න මේ නීවරණය යටපත් කරගන්නවා පින්නත් මේ ඒවා පිළිබඳ අපි ඊයේ දවසේ යම් ප්‍රමාණයකට සාකච්ඡා කරා. ඒත් අපිට තේරෙන්න ඕනේ වික්ෂුන් වහන්සේගේ ජීවිතය කියලා. මම ආයෙ මතක් කරනවා ඇයි මම මේ විදිහට ධර්ම දේශනාවක් ආරම්භ කරේ අරිවංශිකයා ගැන එකක් අපිට මමත් ඒ ඉලක්කයට යන්න ඕනේ කියලා අදහසක් පහළ වෙන්නයි. අනිත් කාරණාව තමයි මම අහනවා. අද මේ මොහොතේ වෙනකොට මේ ලෝකේ කොතන හෝ තැනක ඔය කියන ආකාරයේ ಗುಣ පුරන තපස පුරන තමන්ගේ සිත ඔය වගේ මහා බලවන්ත කුසලයන්ගෙන් පෝෂණය කරගෙන අකුසලයන් ප්‍රහාණය කරගනිමින් වාසය කරන උත්තම මහා සංඝරත්නයක් මේ ලෝකේ නැද්ද? නැද්ද? ඉන්නවා. ඉන්නවා පැහැදිලිවම ඉන්නවා. නේද? මම මගේ චීවරයත් අරගෙන නැත්නම් අටපිරිකරයත් අරගෙන නැත්නම් පාංශකූල චීවරයත් අරගෙන ගියා නැත්නම් පාංශකූල දෙන්න ගිය වෙලාවේ සාංගික කරා මොනවා හරි කාටද පූජා කරේ නේද පසුගිය දිනවල දැන් කටින පින්කම් කරා කරනකොට කටින චීවරේ පූජා කරේ කාටද සංඝයා වහන්සේට. සංඝයා වහන්සේ කියනකොට අපි මුළු ලෝකෙම ඉන්න සංඝයා වහන්සේ අරමුණු වෙන්නේ. එහෙනම් මේ ලෝකේ කොහේ හරි තායිලන්තේ හරි කමන්නේ නැහැ, බුරුමේ හරි කමන්නේ නැහැ, ලංකාවේ හරි කමන්නේ නැහැ, සිරිපාද අඩවියේ හරි කමන්නේ නැහැ, කොහේ හරි තැනක අනේ මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හිත වඩන මහා සංඝරත්නය නේද? හ්ම් හිත සකස් කරන මේ ලෝකයෙන් ගැලවිලා හිත සකස් කරන මහා සංඝරත්නය වැඩ ඉන්නවා නේද කියලා අන්න ඒ ගෞරවය අපේ චිත්ත સંතානවල උපදින්න ඕනේ පින්වත්නි. ආන් ඒක උපදවා ගන්න නම් අපි සංගරත්නය ගැන දැනගන්න ඕනේ මහා ගෞරවයක් ඇති කරගන්න ඕනේ. හ්ම්. අන්න ඒක ඒන්න ඒ කාරණා දෙක මූලික කරගෙන තමයි නේද? සංඝයාගේ ගුණ අපි සුපටිපන්න උජුපටිපන්න ආදි වශයෙන් දන්නවා. නමුත් උන්වහන්සේලාගේ ජීවිතය ගැන උන්වහන්සේලාගේ සුන්දර ජීවිතය ගැන නේද? අපි දන්නේ නැති හින්දා ඒ බව දැනුවත් වෙන්නට ඕනේ. ඊළඟ කාරණාව දැන් ওই පංච නීවරණ ධර්මයන් යටපත් කරමින් භාවිතා කරනවා කියලා මම කියවනේ කාරණා පහක්. ඊළඟ කාරණා විදිහට තියෙන්න පින්නත් මේ වික්ෂුන් වහන්සේ නිබඳව নিরතුරුව අවිද්‍යාව ප්‍රහාණය කරනවා. ඥානය උපදවා ගන්න උත්සාහ කරනවා. ඥානය උපදවා ගනිමින් අවිද්‍යාව ප්‍රහාණය කරමින් සතුට වෙනවා. මේ බලන්න මේ සතුට කොහොමද කියලා. අවිද්‍යාව හින්දා පින්නන්නේ අපිට දුක් උපදිනවා. බොහෝ දුක් උපදිනවා. කොහොමද අවිද්‍යාව හින්දා දුක් උපදින්නේ? අවිද්‍යාව කියන්නේ නොදැනීමයි. අවිද්‍යාව කියන්නේ නොදැනීමයි. මේ බලන්න. අපි හැමදාම කියන උදාහරණයක් කියමු. මම මාලයක් දැකලා පුදුම තණ්හාවක් උපදවාගෙන ඒක ළඟා කර ඒක ගන්න ඕනේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. මේකට අතරම් මාලයක් කියලා මං හිතාගෙන ඉන්නේ. හරිද? දැන් මම මේක ගන්න ලොකු උත්සාහයක් දරන්නේ මේක රත්තරන් මේක බොහොම වටිනා මාලයක් හින්දා නේද? ඇත්තටම බලනකොට මේක ඉමිටේෂන් මාලයක්. කිසිම වටිනාකමක් නැති එකක්. මම රැවටිලා ඉන්නේ. එහෙනම් මට මේ මාලය පිළිබඳව තණ්හාව ඉපදිලා තියෙනවා. දුක් ඉපදිලා තියෙනවා. නේද? ඇයි නොදන්නාකම හින්දා ඒ මාලය ගැන මම ඇත්ත తත්වය දන්නේ නැහැ. රැවටිලා කොයි වෙලාවක හරි මම මේ ඇත්ත తත්ත්වය දැනගන්නවා. දැනගන්නකොට මට අර ඉපදිලා තිබ්බ තණ්හාව මේක වෙන කෙනෙකුට යයි කියලා තිබ්බ බය මේකින්ද ඉපදිලා තිබ්බ ශෝකය ඔක්කොම ඉවරද නැද්ද? ඊට පස්සේ කවුරුහරි ඇවිල්ලා මේ මාළේ ගන්න යනවා. අනේ ගන්නවා මිනිස්සු මේ මාළෙන් මට ඇති වැඩක්. ඒක කිසිම ප්‍රයෝජනයක් නැති එකක්. අන්න ඒ වගේ පංච උපාදානස්කන්ධය කියලා කියන මේ ස්කන්ධ උපාදාන වෙලා තියෙන්නේ අපිට ඇයි අවිද්‍යාව හේතුවෙන්. හරි? අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපි මේවා තෝරා බේරා ගන්නකොට අපේ තුලින් දැක ගන්නකොට තේරුම් ගන්නකොට අපේ පින්නත් අපිට මේවාට අපේ මනස දීලා තියෙන වටිනාකම බින්දුවට යටනවා. අපේ මනසේවට වටිනාකම් දෙන්නේ නැහැ. වටිනාකම් දෙන්නේ නැහැ නෙවෙයි වටිනාකම් දෙන්න දෙයක් නැහැ. නැති බව වැටහෙනවා. හරිද? මං අහනවා පංච උපාදානස්කන්ධය වටිනවද? නෑ කියනවා. දරුවෝ වටිනවද? මොකද ඔළුව හොල්ලන්න ඒ පාර ටිකක් අමාරු. නේද? දරුවෝ වටිනවද? ගෙවල් දොරවල් වටිනවද? ඉඩම් කඩම් වටිනවද? එහෙම කිව්වහම ඔන්න අපිට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒව නම් වටිනවා තමයි. නේද? පංච පාදානස්කන්ධය කියන්නේ මොනවද? ඒව තමයි. නේද? අමුතු එකක් නෙවෙයි නේද? පංච පාදානස්කන්ධය කියන්නේ ඒවා තමයි. එහෙනම් ඒවට තියෙන වටිනාකම් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා කියන්නේ. ඒවා පිළිබඳ හිතේ තියෙන ඇලීම අයින් වෙනවා කියන්නේ. බලන්න පින්නත් මේ භික්ෂුන් වහන්සේ කියන්නේ මේ දෙක තේරුම් අරගෙන ඊටා ගැඹුරෙන් ඊටා ගැඹුරෙන් මේ අත්දැකීම් ලබන කෙනෙක්. එහි අනිත්‍ය ස්වභාවය තමන් තුළින් දකින කෙනෙක්. එහි දුක්ඛ ස්වභාවය තමන් තුළින් දකින කෙනෙක්. එහි අනාත්ම ස්වභාවය අත්දකින්න කෙනෙක්. හ්ම්. හේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ එක දවසක් ධම්මානන්ද හාමුදුරන්ට කියලා තිබ්බ ධම්මානන්ද අදට ජීවමාන වැඩ ඉන්නවනේ අපේ ධම්මානන්ද හාමුදුරුවෝ නේද? ඕනනම් අහලා බලන්නකෝ ගිහිල්ලා. හ්ම්. ඊයේ රාත්‍රියේ මම තේරුම් ගත්ත දේවල් ගැන මට වෙනම පොතක් ලියන්න පුළුවන් කියලා. ඊයේ රැය එළි වෙනකොට ගෙවනකොට මට මම තේරුම් ගත්ත දේවල් ධර්මයේ පිළිබඳ මට අලුත් පොතක් ලියන්න පුළුවන් කියලා එක දවසක් කිරියෝලිය ධම්මානන්ද ස්වාමීන් වහන්සේට මතක් කරලා තිබ්බා. ඉතින් බලන්න නේද? එහෙනම් අදටත් අදටත් මේ ලෝකේ කොහේ තැනක තමන්ව තමන් තුලින් දකින මහා සංඝරත්නය වැඩ ඉන්නවා. හරිද? එතකොට මේ උත්තමයන්න් වහන්සේලාට මේ ශරීර ගැන තියෙන සුබ හැඟීම් නැවත ඇති නොවන තත්ත්වයටම පත් වෙනවා. ඥානය උපදවා ගන්නවා. හ්ම්. නොයේකුත් ඥාන උපදවා ගන්නවා. මොනවද? උදයව ඥානය උපදවා ගන්නවා. නාම රූප පරිච්ඡේදය උපදවා ගන්නවා. කාංකා කාංකා විතරණයට හේතු වෙන පච්චේ පරිග්‍රහ ඥානය උපදවා ගන්නවා. හ්ම්. ඊළඟට බයතුප්ප ဋ ාණය උපදවා ගන්නවා. නොයේකුත් ආකාරයෙන් නොයේකුත් ආකාරයෙන් මුංචිත කම්මතා ඥානෙ පුළුවන් සංකාරුපේක්ෂා ඥානය ආදී වශයෙන් තියෙන මේ 12 මහා විදර්ශනා ඥාන උපදවා ගන්නවා වැඩියෙන් වැඩේ දවසෙන් දවස මොහොතින් මොහොත එවැනි උත්තරමයන් වහන්සේලා තමන් තුලින් දකිමින් ලෝකය ගැන අඬන කලකිරීමක් නෙවෙයි නොඇලෙන කලකිරීමක් ඇති කරගනිමු. හ්ම් සාමාන්‍ය පුද්ගලයාට ඇති වෙන කලකිරීම මොකද්ද? ඇඬෙන කලකිරීමක් නේද? ඒ පුද්ගල පුද්ගල ભેදයෙන් හින්දා නමුත් සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීම ඇති වෙන උත්මයෝ බොහොම සතුට වෙනවා නේද? අනේ මම මොනවාටද මේ ඇල්ලලා තිබ්බේ අපේ අපේ මං හිතිය විදියට හිටියා නම් එහෙම නේද? මම හිතිය විදියට හිටියා නම් එහෙම මොන අපරාධයක්ද සිද්ධ වෙන්නේ මම මොනවද මේ කරලා තියෙන්නේ මට පිස්සු වගේ වනේ මං ඉඳලා තියෙන්නේ නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙන මං ඉඳලා තියෙන්නේ හ්ම් දැන්නේ මං දැනගත්තේ මේකේ ඇත්ත తත්වය මේක ආත්ම වශයෙන් ශුන්‍ය ස්වභාවයක් තියෙන බව මට අයිති නැති දෙයක් අල්ලගෙන හිටිය බව ආය මේවා පිළිබඳ මගේ හිත ඇලෙන්නේ නෑ කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගෙන ආය ඇලෙන්න දෙයක් නැති බව එතුමාට ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම ආය ඇලෙන්න දෙයක් නෑ පතරම් මාලේ ඉමිටේෂන් මාලේ කියලා දැනගත්තට පස්සේ ආයෙකට ඇලෙන එක නවත්තන්න අමුතු උත්සාහයක් ඕනද නේද අමුතු උත්සාහයක් ඕනේ නෑ අන්න ඒ වගේ ඥානය උපදවාගෙන සතුට වෙනවා අපේ පින්වත්නි අවිද්‍යාව ප්‍රහාණය කරනවා එහෙනම් භාවෙන්තෝ රමති පජහන්තෝ රමති කරන්න වැඩ තියෙනවද නැද්ද එහෙනම් නේද අපි භාවිතා කරමින් ප්‍රහාණය කරමින් මේ භාවෙන්තෝ පජහන්තෝ කියන දෙක කොහොමද වෙන්නේ හරියට කරවල කාමරයකට ආලෝකය යොදනවා වැඩ දෙකක් එකවර වෙනවා මොකද්ද එළිය පැතිරෙනවා කළුවර නැති වෙනවා. එළිය පැතිරෙනවා කවුලර නැති වෙනවා. දෙකම එකවර වෙනවද නැද්ද? දෙකම එකවර සිද්ධ වෙන්නේ. කරුවල අයින් වුණා කියලත් අපිට කියන්න පුළුවන් එළිය පැතිරුණා කියන්නත් පුළුවන්. අන්න ඒ වගේ කුසලය වඩනකොට අකුසලය ප්‍රහාණය වෙනවා. එහෙනම් අන්න එහෙම සතුට වෙන පිරිසක්. නේද? අපි කියනවා ආහවල් අර දුෂ්කර ආරණ්‍යක අපේ අම්මේ උන්නාන්සලා හරියට දුක් විඳිනවා කියලා. නේද? බලන උන්නාන්සලා මොකද කරන්නේ? උන්වහන්සේලා සැප විඳිනවා. අන්න අරහේ. නේද? ඈ අපි මෙහි සැප විඳිනවා කියලා ඒවත් කියන්න ටිකක් හොරයි. <laughs> අපි මේ සැප විඳිනවා කියලා දුක් විඳිනවා කියලා කියනත් ටිකක් හොරයි. <laughs> ඒ මොකද අපිට දැනෙන්නේ කොහොමද මේක මේක සැපයි කියලා. මොකද අර අර දඩබඩ දඩබඩ ගාන සංගීතය සැපයි කියපු කාලේ මතකයි. ප්‍රබුද්ධ ගීතේට නේද මේකමයි සැප මේකමයි සැප කියලා කිව්ව තේරිච්ච දවසට තමයි වැඩි තියෙන්නේ. එහෙනම් හොඳයි. ඊළඟට බලන්න තවත් කොහොමද භික්ෂුන් වහන්සේ ඒ භාවනා රාමතාවයෙන් යුතුව කටයුතු කරන්නේ? ඒකෙන්ද කොහොමද සතුටු වෙන්නේ? පින්වත්නි කුසලයේහි අධිකුසලයන්හි නොඇලෙන ස්වභාවය තියෙනවා. මම මේක සිපතාවක්ම දැන් කිව්වා. මම අහන මේ අතංගේ මේ නොයේකුත් දේවල් හොයනවද නැද්ද හිත? කැමති දේවල් හොයාගෙන යනවද නැද්ද හිත? ඇලි ඇලි ඇලි ඇලි යනවා. මේ කාලේ නේද? එක එක එක එක කාලෙට එක එක ඒවා හෙව්වද නැද්ද? ගේ හදන කාලේ මොනවද හෙව්වේ? පුළුවන් තරම් ගෙවල් වලට අදාළ දේවල් හෙව්වා. නේද? විවාහ වෙන්න කිට්ටු වෙන කාලේ මොනවද හෙව්වේ? පුළුවන් තරම් විවාහ උත්සවයට අදාළ දේවල් නේද? පුළුවන් තරම් හෙව්වා. හෙව්වා ඊළඟට රස්සාවල් හොයන කාලේ මොනවද හොඳම රස්සාවල් ගැන හැම වෙලෙම සිත නිදාගන්න ගියාමත් එහෙමයි. දරුවෝ ගැන කල්පනා කරන කාලේ මොනවද? ඒත් එහෙමයි. කාලෙන් කාලෙට කාලෙන් කාලෙට තමන්ගේ හිත එක එක එක එක දේවල් වලට ඇලුනාද නැද්ද? කාලයකට සංගීතයට ඇලෙනවා, කාලයකට ක්‍රීඩාවට ඇලෙනවා, කාලයකට රස්සාවට ඇලෙනවා, කාලයකට පරස්සාවට ඇලෙනවා, කාලයක දරුවන්ට ඇලෙනවා. ඒ විදිහට නොයේකු දේවල් වලට ඇලුනා. ඇලිච්ච ඇලිච්ච ඇලිච්ච තැන්වල උදේ ඉඳන් හැන්දෑව වෙනකන් මේ හිත ඇලිච්ච දේවල් ගවේෂණය කර කර ගවේෂණය කර කර ඉන්නවද නැද්ද? එහෙනම් මේ මේ හිත හැම වෙලේම ඇසුරු තැනකින් රිංගන්නේ කොහෙද? ඉඩක් ලද විගස්ම රිංගන්නේ කොහෙද? බලන්න නිදාගන්න යනකොටම රිංගන්නේ කොහෙද? කැමති තැනට නේද? අපි නිදාගන්න කියලා ඇඳට ගිහලා වැඩක් නැතුව චූටි වෙලාවක් හම්බුනොත් කොහෙද යන්නේ? කැමතිම තැනට හිතනවා. ඇහැරීගෙන එනකොටම කොහෙද හිත ඉස්සෙල්ලාම පනින්නේ? කැමති තැනට. වෙනත් වෙනත් වැඩ දින වෙලාවට අරක ටිකක් අමතක වෙනවා. නේද? හොඳයි. මේ මෑතක ධානයක් ලබා ගන්න ඕනේ ධානයක් ලබා ගන්න ඕනේ ධානයක් ලබා ගන්න ඕනේ කියලා එහෙම ඇතුරු තැනක් හම්බ වෙනකොට පොඩ්ඩක් ඉරක් හම්බ වෙනකොට ඒ වගේ දෙයක් ගැන එහෙම ඇලි ඇලි ඇලි ඇලි ගියක් දන්නේ නේද එහෙම කාලෙකුත් එන්න ඕනද නැද්ද මැරෙන්න ඉස්සෙල්ලා නේද නැත්නම් එක තැන ඉඳි නේද එහෙම කාලයක් එන්න නම් මොකද කරන්න ඕනේ ඒකේ තියෙන ආනිසංස වාරය දැනගන්න ඕනේ මේකේ තියෙන නිෂ්ඵලතාවය දැනගන්න ඕනේ ඇය පින්නත් හරිද අන්න ඒකට ඇලෙන්න අදි කුසලයේ හිත ඇලෙන්නේ නැති නොඇලෙන ස්වභාවයට කියනවා අරතිය කියලා අරතිය කියලා කියනවා සතිය කියන්නේ ඇලීම අරතිය කියන්නේ නොඇලීම හිත ඒවායින් සතුටු වෙන්න ඒ හිතට අපි ආහාර දීලා නැහැ. ඒවා ගැන රසවන්ත භාවය දීලා නැහැ. මම ඔය ටික කලින් ඔක් කියලා තියෙනවා. අපි තාම මොනවා හරි චොක්ලට් జాතියක් කාලා තියෙනවා. මම ගෙනල්ලා දෙනවා මේ අතන ඊට වැඩිය රස චොක්ලට් జాතියක් දැන්. ඊළඟ සැරේ බණට එනකොට දෙකම මෙතනින් ගෙනත් තියලා. කට්ටිය කෝකටද ඇලෙන්නේ? පස්සේ කාපු එකට. නේද? ඇයි මගේ හිත දැනගත්තා අන්න අර පෙට්ටියේ තියෙන ඒවා කෑවොත් මේ වගේ රසයක් ලැබෙනවා කියලා. අන්න ඒ වගේ ඊළඟ සැරේ මම මොකද කරන්නේ චොක්ලට් ජාති දෙකම දීලා හදන්දරයක් තියෙනවා. ඔය දෙකටම වැඩි රස චොක්ලට් ජාතියක් තියෙනවා කියලා දෙන්නේ හැබැයි. ඒක හොඳට හොඳට හොඳට හොඳට විස්තර කරලා තියෙනවා. ඊළඟ සැරේ මම ජාති තුනම ගෙනල්ලා තියලා තියෙනවා. මේ අත්තන් මං ගැන විශ්වාසයකුත් තියෙනවා. දැන් කවකට ඇලෙන්නේ? නොකෑවත් මොකද අර විස්තර කරපු එකට ඇලෙනවා. ආන් වගේ ධානාදී කුසලයන් උත්තරී මනුස්ස ධර්මයන් හ්ම් විතරක් නෙවෙයි මාර්ග ඵල ආදී ළඟා කරගත හැකි දේවල් ඒවා මිනිසුන්ට ළඟා කරගන්න හැකි දේවල් නෙවෙයිද බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරේ මිනිසුන්ට ළඟා කර හැකි දේවල් නෙවෙයි නම් වැඩක් තියනවද ඒ ධර්මයේ එහෙනම් අපි වගේ ඔක්කොටම ළඟා කරගන්න පුළුවන් දේවල් ඒකට අවශ්‍ය කරන මාර්ගයයි ඒකට අවශ්‍ය කරන පිළිවෙතයි ඕන කරන්නේ. ඉන්ද්‍රිය සංවරයක් නැතුව කවදාකවත් ධ්‍යාන බලයකට යන්න බෑ. සීල සංවරයක් නැතුව යන්න බෑ. ඉතින් ඒවා අදිස්ථාන කරගෙන එහි තියෙන රසය දැනගන්න ඕනේ. ආන් එහෙම දැනගත්තාම අපේ හිත ප්‍රමෝදයටපත් වෙනවා අපි නන්නේ සීලය ටික ටික රකින්නකොට ඉන්ද්‍රිය ටික ටික ඉන්ද්‍රයන් වලින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නකොට මේ කරුණු කාරණා දැනගෙන ටික ටික ටික ටික මෙයා ගත කරපු ජීවිතෙන් ටික ටික ටික ටික වෙනස් වෙලා හිමීන් සැරේ සංවර ජීවිතයකට එනකොට මෙන්න උපදින්න පටන් ගන්නවා මොකද්ද? නොකාපු චොක්ලට් දැන් කණ්ඩායම් යන්නේ. හරිද? හරිද? වෙනදා නොකාපු නේද හිතට වෙනදාට වැඩිය ලොකු සතුටක් උපදිනවා. ඒකට කියනවා ප්‍රමෝදය කියලා. අන්න ඒ ප්‍රමෝදය ප්‍රීතිය ඉපදුනහම පින්වත්නි අරතිය යට යනවා. ඒතර ඒකෙම ඒකෙම හිත ඇලෙනවා. එහෙම නැතුව එහෙම නැතුව මේ හිත ඒක යලවන්න බෑ. ආන්‍යදාට නම් අන්න ඒ தත්තරපත් වුණා නම් යම් කිසි කෙනෙක් නිබඳව එයා තමන්ගේ යාළුවෙක් හම්බුනම කතා කරන්නේ උයන ඒවා ගැන නෙවෙයි. කේක් ගැනත් නෙවෙයි. දරුවෝ ගැනත් නෙවෙයි. ගෙවල් ගැනත් නෙවෙයි. වාහන ගැනත් නෙවෙයි. මානසික සුවතාවය ගැනම කතා කරනවා. හරිද? දෙන්න දෙන්න එකතුලා සාකච්ඡා කරන්න පටන් ගන්නවා. උදේ ඉඳන් කල්පනා කරන්නේ කොයි වෙලාවේද අවස්ථාවක් ගන්නෙ? නේද? පුළුවන් නම් ගෙදර ඉන්න ළමයින්ව යවනවා මේ ඔයාලා ගිහිල්ලා අන්න අර බයිස්කෝප් එකවත් බලලා ඉන්න. වෙන මොකද නේද? මෙයාගේ ඇතුලේ තියෙන මොකද්ද? ඒ ඇතුලෙන් හරි මට භාවනා කරගන්න කියලා. අවස්ථාව හොයනවා. හරිද? ඒ හිත හැම වෙලේම ඇතුරු සනින් රිංගන්න හදන්නේ කොහෙටද? ඒ විඳින සුවයට. අන්න එහෙමයි අරියවන්තිකයා. මම කියවනේ මේ ලෝකේ යම් කිසි කණ්ඩායමක් මේ උතුම් කණ්ඩායමක් ඒ අතෝ ඇතුලාන්ත ප්‍රීතිය විඳින පිරිසක්. හරිද? ප්‍රමෝදය වඩමින් ප්‍රමෝදය වඩමින් අරතිය මැඩමින් කටයුතු කරන පිරිසක් තමයි වික්ෂුන් වහන්සේ කියලා කියන්නේ අරිය වංශ අරිය වංශ ප්‍රතිපදාවේ ඉන්න අය කියලා කියන්නේ. ඒ අය උසස් හැසයක් විඳිනවා උසස් හැසයක් භුක්ති විඳින මහා උත්මයන්න් වහන්සේලා. මේ සාමාන්‍ය පංචකාම සම්පත්තිය කියන්නේ මිල්හ සුඛං කියලා. හරි මේක හරි කර්කසයි. මේක හරි හලුයි. මේක හරියට දේශනාවේ තියෙන මොකක් වගේද කියලා කුෂ්ඨයක් අසනකොට ඇති වෙන සැපේ වගේ වෙයි කියලා. කුෂ්ඨයක් කසන්ට කසන්ට කසන්ට කසන්ට කොහොමද? කසනකොට සැපයි. නේද? නමුත් ඒක කාර්කසයි. ඒක මහා වේදනාව ගොඩක් ඇති කරන එකක්. මේකට සඳහන් කරලා තියෙන්නේ මස් නැති ලේ ඇති කට්ට නේද මස් නැති ලේ නැති වියලිච්ච කට්ට හපන සුනකයා වාගේ කියලා. එයාගේ කටෙන්මයි ලේ එන්නේ. එයාටමයි තුවාල වෙන්නේ. එයා හිතන්නේ කට්ටෙන් එනවා කියලා. නේද? මොකද කියන්නේ? බාහිර ලෝකයේ දේවල් දැකලා සතුටු වෙන්නේ කොහෙද? හිතමයි. පෑරෙන්නේ කොහෙද? හිතමයි. ඒ වස්තුව එහෙමමයි. නේද? බාහිර දේවල් දැකලා අපි සතුට වෙන්න ලෑස්ති කරගන්නවා. සතුටුනේ කොහෙද? සිත. දුක්ුනේ කොහෙද? සිත. ඒ වස්තු ඒක එහෙම තියනවන්න අරගෙන. නේද? මම හැමදාම කියන්නේ බයිසිකලයක් ඕනේ කියලා හිතනවා කෙනෙකුට. ඒකෙන් තමයි සතුට වෙඳින්නේ කියලා හිතනවා. අන්තිමට බයිසිකලේ ගන්නවා. ආ දැන් සතුට හැදෙනවා. කොහෙද සතුට හැදුනේ? බයිසිකලේද හිතේද හැදුනේ? හිතේ. ටික දවසකින් බයිසිකලේ තියෙනවා. සතුට ගේ හදාගත්තාම තමයි සතුටු වෙන්න පුළුවන් කියලා හිතනවා. ගේ හදා ගන්නවා. දැන් මොකද වෙන්නේ? ගේ තියෙනවා. සතුට එහෙනම් ඒ වස්තුව හැමමයි. මෙයයි වෙනස් කරන්න ඕනේ. නේද? මෙයාවයි වෙනස් කරන්න ඕනේ. මෙතනයි වෙනස් කරන්න. අපි වෙනස් කරන්න ගියේ කොහෙද? අනිත් තැනට. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් දැන් නේද භික්ෂුන් වහන්සේ අරේ වංශිකයා තෝරගත්තේ මොකක්ද? මේ નિરાර්ථක, හර්කස, රළු සතුට වෙනුවට නේද? සියුම් සුන්දර මధుර ප්‍රියතාවයක් ඇති තමන්ගේ අතුලාන්තයෙන් විඳින්න පුළුවන් ඉහළ මානසික සතුටක් විඳින්මින් වාසය කරන කෙනෙක් තමයි විසුණු වහන්සේ කියන්නේ. ඒකයි කියන්නේ භාවෙන්තෝ රමති පජහන්තෝ රමති. භාවෙන්තෝ රමති පජහන්තෝ රමති කියලා. ඉතින් දැන් අපි තේරුම් ගන්න ඕනේ නේද කවුද ලෝකයේ සතුටෙන් ඉන්නේ කියලා. ඊළඟට පින්නත්නි ඒ වගේම තමයි සියලුම පංච නීවරණ ධර්මයන් යට කරගෙන ඒවා සියල්ලම ප්‍රහාණය කරමින් මනසේ උපදවා ගන්න භාවිතා මනසේ උපදවා ගන්න තත්ත්වය මොකක්ද ප්‍රථම ධානය කියන එක. ප්‍රථම ධානය උපදවාගත්ත පුද්ගලයාට කාමච්ඡන්ද ව්‍යාපාද තීන උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන කිසිවක් නැහැ. කිසිවක් නැහැ. එහෙමනම් ඒ කියන්නේ එයාට කොයි වගේ තත්ත්වයක්ද කියලා බලන්න. අපි මේවා විස්තර කරලා තියෙනවා කතා කරලා තියෙනවා. නමුත් කමක් නැහැ. අපිට හරියට කරදරකාරී දෙන්නෙක් ඉන්නවා ජීවිතේ. ඒ දෙන්න තමයි හිත සහ කය. නේද? එතකොට කයෙන් ඇතිවන පීඩාවන් සම්පූර්ණයෙන්ම දැනෙන්නේ නැති අවස්ථාවක් තමයි කුසල සිතක හිර වුණා. නේද ප්‍රථම ධ්‍යාන මට්ටමේදී කියන්නේ තක්කෝ විතක්කෝ ඊළඟට චේතසෝ අබිනිරෝපණ හිතෙහි හිත නැගුණා හිතේ මේ හිත යම්කිසි කුසල අරමුණක නැගුණා. අප්පන, වියප්පන, චේතසෝ අබිනිරෝපණ. මේ විදිහට අපේ හිතේ වෙනත් කිසිදුම සිතුවිල්ලක් එන්නේ නැති වෙන්න භාවනාවකින් වර්ධනය කරගෙන වර්ධනය කරගෙන වර්ධනය කරගෙන ගිය කෙනාට පින්නත් වෙන කිසිම සිතුවිල්ලක් එන්නේ නැති වෙන්න ඒ හිත කුසල අරමුණක නංවා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෛත්‍රිය නම් මේ ලෝකේම කෙරෙහි මෛත්‍රී හැඟීමකින් නැත්නම් අසුබය නම් නැත්නම් වෙනත් යම් හැඟීමක් නම් ඒ හැඟීම එක දිගට හිතේ නැවතිලා වෙන කිසිදු හැඟීමකින් වෙන කිසිදු චේතනාවක් පහළ වෙන්නේ නැතුව හිත ඒ හැඟීමේ හිර වෙලා. ඒ ගානනකම් භාවනාවක් වර්ධනය කිරීම මහා ලොකු දෙයක් තමයි. නමුත් ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. මේක අපි හිතනවා නම් කරන්න බෑ කියලා බැරි වෙන්න හේතුවම තමයි අපේ අසංවර චරිතය. හරිද? සීලය හරියට භාවිතා නොකිරීම. ඉන්ද්‍රිය සංවර කිරීම නොකිරීම. ආහාර පාලනය නොකිරීම. ඒ කියන්නේ මේ කාපු බීපු නාපු ඒවා අතාර ගන්න බැරුව දඟලින්න. ටික ටික ටික ටික ටික ටික උත්සාහ කරන කෙනෙකුට පින්නත්දී මේ தත්ත්වයටපත් වෙන්න පුළුවන් එක අරමුණකින් කටයුතු කිරීමේ. ඉතින් ප්‍රථම අධ්‍යාන මට්ටමට යමෙක්පත් වුණාද එතෙන් දෙයා ලබන මහා සුවයක් තියෙනවා. පළවෙනි දේ තමයි මගේ දිහා බලාගෙන දැන් මේ බණ අහද්දී හුස්ම ගන්න එක දැනෙනවද? දැන් ඕන් දැනෙනවා කියද්ද? ඇසිපීහෙල්න එක දැනෙනවද නැද්ද? දැවුණද? දැන් ඕන් කියද්දි දැනෙනවා. මොකද ඇයි දැවුන්නේ නැත්තේ? අරමුණ වෙන කොහෙවත් තිබ්බ හින්දා. එහෙනම් එක දිගට කුසල අරමුණක හිර වුණා නම් හිත එක දිගට එක දිගට එක දිගට කුසල අරමුණේම අරමුණේම අරමුණේම නැගුණා නම් කය දැනෙන්න පුළුවන්ද? මේ කයෙන් සම්පූර්ණ අතමැදීමක් තියෙනවා. ඒ කියන්නේ හිත ගලවලා පැත්තකට තරම් නෙවෙයි. මනෝකාය පිට වෙලත් නෙවෙයි. හරිද? මොකද වෙලා තියෙන්නේ? කය අරමුණු කෙරෙන්නේ නැහැ හිතට. හිතට මේ කය අරමුණු කෙරෙන්නේ නැහැ. ඉතින් ඒක ආරම්මණයක නවතිනවා මේ సంతානය. එක අරමුණක නවතිනවා. ආන්ගේ අරමුණක හිත නැවතුණාද? කයේ නොදැනීමමයි විශාල සැපය. ඇයි? දැයනවට කැමතිද අපි ඔය කිව්වට? නේද? ලෑලි පුටුවක ඉඳ ගන්න නැතුව සැප පුටුවක ඉඳ ගන්න ඇයි? දැයන වැඩි හින්දා. නේද? දැනෙන්නෙම නැත්තම් පුටුවක ඉඳගත්තාම ඒක මහා සැපයක්ද නැද්ද? නේද? හ්ම් මොන තරම් සැප පුටුවක ඉඳගත්තත් අනිත් ටිකක් කළා යනකොට රිදෙනවා. ආය හැරෙන්න ඕනේ. ආය දඟලන්න ඕනේ. නලියන්න ඕනේ. හ්ම් මේ කය කියන කියන දේ කරන්න ඕනේ. කසන්න ඕනේ. හ්ම් එතකොට මේ හැම එකකින්ම අයින් වෙලා කයෙහි දැනීම කාය සංකාරය සංසිඳුනා කියන්නේ ඒකයි. අන්නේ කාය සංකාරය සංසිඳුනාද මහා සැපයක් තියෙනවා එතන. හරි? ඒ වගේම තමයි අපි දැන් කතා කරපු නීවරණයන් මේ මොහොතේ සංසිඳනවා නම් ආන්ගේ සංසිඳීමේදී උස්සන් හිටිය බර පැත්තකින් තිබ්බා වාගේ. ඔසවාගෙන හිටිය බරක් පැත්තකින් තිබ්බා වගේ හිත කිසිම මේ ලෝක දෙයක් අරමුණු කරන්නේ නැහැ අවශ්‍යතාවයක් නැහැ කාමච්ඡන්දයෙන් ව්‍යාපාදයෙන් නැහැ ඒ වගේම හිත පිපිලා වාගේ එක දිගට එක දිගට අර කුසල අරමුණු නැగిලා එනවා මාත්‍රීය තීන මිද්‍යාවක් නැහැ හරිද ඒ කියන්නේ හිත ඇකිලෙන්නේ නැහැ පොඩ්ඩක්වත් පිපිච්ච මලක් වගේ. දෝරගල යන උල්පතක් වගේ. ඉතින් එතකොට කිසිම ආකාරයකින් නොසන්සුන්කමක් නැහැ. සාන්ත වෙලා සුවදායක වෙලා සමාහිත වෙලා. හරි. සැකයක් නැහැ එතකොට ධර්මයේ පිළිබඳව. මේ කියන தත්වය ගැන කියද්දි මොකද හිතෙන්නේ? අතින්දින් තියෙනවනේ. එහෙනම් මම ඔය නොකාපු චොක්ලට් ගැන මේ කියන්නේ. ආ ඉතින් තව කරුණු මේවා හොයාගන්න ඕනේ. එතකොට මේ ආර්ය වංශිකයා සිව්පස්සේ හොයන එකිනුත් අයින් වුණා. gederිනුත් අයින් වුණා. සියලු ඥාතීන්ගෙනුත් අයින් වුණා. සේනාසන ආදිය නේද ඉන්ද්‍රිය සංවර කරගත්තා. සේනාසන ගිලන්පස චීවර පිණ්ඩපාත ආදියත් කිසිම ඇලීමක් නැතුව එතන කිසිම ඇලීමක් නැතුව අපූර්වට ඒවයින් අයින් වුණා. හ්ම්. ඒවා හින්දා සන්තෝෂය උපදින විදිහටම ආපහු ආපහු හැරිලා බලනකොට චෝදනාවක් කිසි මාත්‍රිය චෝදනාවක් ඇති වෙන්නේ නැති විදිහට ජීවිතය සකස් කරගත්තා. මම ඔකට කියන්නේ දෝංකාරයෙන් නැති වෙන්න ජීවත් වෙන්න කියලා. මම කාත් එක්ක හරි කතා කරා නම් මේ බලන්න අපිට හැම වෙලේම දෝංකාර වෙනවද නැද්ද? වෙලාවකට මම දැකලා තියෙන සමහර අය ඔළුව අල්ලලා තද කරගන්නවා. නේද? හප්පෝ මට ඉන්න බෑ ඇයි? අතීතය මෙහි දෝංකාර දෙමින් දෝංකාර දෙමින් මහා ගෝසාවක් නගිනවා. ඇයි? තමන්ගේ භාවිතය. හරිවන්තිකයා මොකද කරන්නේ? තමන් භාවිතා කරන සියලු දේ පසුව නැగిලා සිතුවිල්ලක් නැగిලා ඇවිල්ලා චෝදනාවක් එන්නේ නැති විදිහට ඊටාම සියුම් ආරක්ෂා කරගෙන තමයි Taman ලබා ගන්න දේ ලබා ගන්න. හරියට මී මැස්සා මලකින් රොන් ගන්නවා වගේ. මල තලන්නෙත් නැහැ. මලටත් යහපතක් කරනවා. ඊටාම සියුම්ව තමන්ගේ අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කතා කරන වචනය ආපහු දෝංකාර දිදී එන්න එන විදිහට කතා කරන්නේ ක්‍රියා කරන ක්‍රියාව දෝංකාර දිදී මේ පැත්තට එන විදිහට නැවත කතා නැවත ක්‍රියා කරන්න ඒවා කරොත් මොකද වෙන්නේ ඇතුලෙන් චෝදනාව වෙනවා ඇතුලෙන් දෝංකාරය එනකොට Tamanට ධානයකට යන්න පුළුවන්කමක් නැහැ. උත්තරී මනුස්ස ධර්මයකට යන්න පුළුවන්කමක් නැහැ. ඒකින්ද බොහෝම ප්‍රවේසම් ජීවිතයක් ගත කරනවා. ආන් ඒක නොකරපු හිඳයි යන්න බැරි ඉස්සරහට. හරිද? ඉතින් Taman ගැන හිතලා වැඩේ කරන්න ඕනේ. අපි ඒ විදිහට ජීවත් වෙන්න පටන් ගත්තාම කට්ටිය කියයි අපිට නිවට වෙලා ඉන්නවා, සද්ද නැතුව ඉන්නවා නේද? ඈ නිවට වෙලා ඉන්නවා, සද්ද නැතුව ඉන්නවා, මේ මේ ආකාරයට කෝ දැන් කෝ සද්දේ කී කී කියයි. ඉතින් නුවණ තියෙන තැනත්තා මොකද කරන්න ඕන? නිවටකම පසකලා නේද? Taman දිනන්න කටයුතු කරන්න ඕන. මොකද මාව මැරෙන්න යනකොට මාව බේරන්න කවුරුවත් එන්නේ එන්නේ නැහැ. එහෙනම් Taman දිනන්න කටයුතු කරන්න ඕනේ පින්නත්. අන්න ඒ தත්ත්වයටපත් වෙච්ච කෙනෙක් තමයි ආර්යවංශිකය. ඉතින් මොකද කරන්නේ? ඒ හාත්පසින් ඇති කරගත්ත ආරක්ෂාව නිසා මොකද වෙන්නේ? මේ ගෞරවනීය භික්ෂුන් වහන්සේට මේ අරියවංශ ප්‍රතිපදාවේ රැඳෙන කෙනාට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත විවේකජං ප්‍රීති සුඛං ප්‍රථම ධානයං උපසම්පජ්ජ විහෙරති අන්න ප්‍රථම ධානය උපදවාගෙන වාසය කරනවා නොසලී වාසය කරනවා ලොවේහි විඳිය හැකි යම් ප්‍රීතියක් තියනවාද ආන්ගේ ප්‍රීතියේ ඉහළම තැන විඳිනවා ඒ විවේකය නිසා උපදනා වූ යම් සැපයක් තියනවාද ආන්ගේ සැපේ විඳිනවා. ඒක පංචකාම සම්පත්තියත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි මම කිව්වේ ඒ ජීවිතය මොනතරම් සුන්දර මොනතරම් මොනතරම් වටින දෙයක්ද කියලා. හරි. ඉතින් එහෙනම් එහෙනම් අන්න ඒ ආකාරයට වික්ෂුන් වහන්සේ කියලා කියන්නේ. මේ පසුගිය වස්ථාන සමයේදී මේ අතෝ කඨින ජීවර පූජා කරා. කඩන පින්කම් කරා. සාංගික කරලා පූජා කරා. ලෝවේහි කොහේ හෝ තැනක එක භික්ෂුන් වහන්සේ නමක් හරි ධ්‍යාන මට්ටමකට ආවේ නැහැ කියලාද කියන්නේ වස්තන්න කාලේ? නෑ එහෙම වෙන්න බෑ. අනිවාර්යයෙන්ම උන්වහන්සේලා එවැනි ඉහළ මට්ටමකට තමන්ගේ సంతාන පත් කරගත්තාමයි එදා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙච්ච දවසේ ඉඳලා අද මේ වෙනකන් ධානයේකට සමවැදින්නේ නැතුව කිසිදු මිනිසෙක් එක දවසක්වත් හිතියේ නෑ එක දවසක් තිබ්බා ලෝකේ කිසි කෙනෙක් ධානයේකට සමවැදුන්නේ නැතුව හිටිය දවසක් කියලා. නැත්තම් විදර්ශනා නුවණකින් වාසය නොකරවුවා කියලා කියන්න පුළුවන්කම තියෙනවද? නෑ නේද? මේ ශාසනය තුල හැමදාම කවුරු හරි තමන්ගේ ඥානයන් උපදවා ගන්නවා. තමන්ගේ කෙලෙස් කඩා ගන්නවා. ධානාදී ධාන ආදී උත්තරී මනස ධර්ම වලට පැමිණෙනවා. ධ්‍යාන ගැන විතරක් නෙවෙයි දැන් හෙටයි අපිට කතා කරන්න තියෙන ඉතිරි ටික. නේද? අද අපි මෙතෙන්ට දෙකන්නේ කතා කරේ. ඒකයි ධ්‍යාන ගැන වැඩිපුර කතා කරන්නේ. නැත්තම් කියයි ආ එතනින් නවත්තන්න හදන්නේ තීර්ථකයෝ වගේ කියලා. නෑ ධ්‍යානය කියලා කියන්නේ මොනවද? සම්මා සමාධියයි. එතකොට එවැනි උතුම් තත්වයකට පත්වෙච්ච මහා සංඝරත්නය කියලා අපිට මහා හැඟීමක් උපදින්න ඕනේ. උන්වහන්සේලා මේ මනුස්ස ජීවිතේ ඉපදිලා මනුස්සත්වය ඉක්මවා ගිය මානසික තත්යකට පත් වෙලා වාසය කරනවා. මානසික தত্ত্বය අනුව වර්ගීකරණය කළේ එකම ශාස්ත්‍රවේදයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. අනිත් අය මේ සාමාන්‍ය සාමාන්‍ය මිනිස්සු එක එක වර්ගීකරණයට ලක් කරලා මිනිස්සු. හැබැයි මානසික தત્ත්වයේ උස්පහත් ભેද උස්පහත් විදිහට නෙවෙයි උසස් ධර්මයන් පහළ වෙන ආකාරය අනුව මිනිසුන් වර්ගීකරණය කළා බුදුරජාණන් වහන්සේ ඒ එක වර්ගයක් තමයි ඒ එක වංශයක් තමයි හරිය වංශය කියලා කියන්නේ. ඉතින් අදිස්ථානයක් ඇති කරගන්න ඕන මමත් හරිය වංශිකයෙක් වුණොත් මොකද අපේ ඇත්තට? කවදාද මං හරිය වංශිකයෙක් වෙන්නේ? හරිය වංශිකයෙක් වෙන්න නම් හරිය වංශ ප්‍රතිපදාවට වැටෙන්න ඕනේ. නැත්නම් හැමදාම නේද? ඊ타ත්ම කර්කස හටුක සැපයන් විඳිමින් නේද? සැපයන් විඳිමින් ඔහේ ඉඳි දැන් කොච්චර කල්ද ඔය වැඩේ? නේද? එහෙම හිතලා දැඩි තීරණයක් ගන්න ඕනේ. මේ විඳින දුක්ඛන්දරාවෙන් මං අත මිදිනවා මේ නරාවලෙන් අත මිදෙන්න අවශ්‍ය කරන දේ උපයාසපයා ගන්නවා මගේ වසඟයට ගන්න බැරුව මම බොහෝ දුකෙන් කටයුතු කරන මේ මනුස්ස ජීවිතය පසකලා මේ මනුස්ස ජීවිතයේ තියෙන මේ කම්සප පසකලා මමත් උත්තරී මනුස්ස ධර්මයන් නැති කරගන්න මට්ටමටපත් වෙනවා මමත් වෙන කෙනෙකුට බිමිය නොහැකි සතුටකින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා මමත් එවැනි සතුටක් ඇති කරගෙන මේ ජීවිතය සූපපත් කරගෙන සසර සූපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා දිෂ්ඨානේ ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි සාදු